භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යත්ෝ කෝ භික්ඛවේ භික්ඛෝ චන්නං පස්සායතනානං සමුදයංච අත්ංගමංච ආදීනවංච නිස්සරණංච යතා භූතං පජානාති අයං ඉමේයි සබ්බේ හේව උත්තරින් පජානාති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි මේ වාසික උපාසක මාතෘ සම්බන්ධ කරගෙන චාරිත්‍රානුකූලව රාහත්පතින දවසේ සතිපතා පවත්වාගෙන යන ධර්ම දේශනාව ආරම්භයයි අපි මේ අද ලබා ගත්තේ. අපි මේ වෙනකොට ඒ සතිපතා පවත්වන සූත්‍ර සඳහා ධර්ම දේශනා සඳහා ඉද්දීන් තියාගෙන ඉන්නේ සූත්‍ර පිටකයේ නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීගණිකායේ මුල්ම සූත්‍රය වෙන බ්‍රහ්මජාල සූත්‍රයයි. අපි ගිය සතියේ මතක් කරගත්තා අපි ඉන්නේ 32 වෙනි ධර්ම දේශනාව කියලා අද ඒ සූත්‍රය අනුව බලනවා නම් දේශනා මාලාවේ 33 වෙනි අංකය. ඉතින් ගිය පාරත් අපි මතක් කරගත්ත විදිහට දැන් ඉන්නේ අපි මේ සූත්‍රයේ අවසාන අංකයට නැත්නම් අවසාන ජවනිකාවට ලං වෙලයි. ඉතින් අද අපට කාලයේ ඉද ප්‍රස්තාව සැලසුණොත් මේ 33 වෙනි ධර්ම දේශනාවේ මේ වටිනා සූත්‍ර පිළිබඳ විවරණය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අර මෙතුආකල් අපි දිනු කරගෙන ආපු ඒ තර්ක ක්‍රම, විවරණ ක්‍රම සියල්ලගේම සමහර කිරීමක්, අවසන් කිරීමක්, නිගමනය කිරීමක් තමයි අද අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒක සඳහා භාවනා කරන කෙනෙකුට පැත්තෙන් බැලුවොත් ගන්න පුළුවන් ගැඹුරක් එහෙම නැත්නම් ආසන්න උත්සන්න භාවනා කමටහනක් එහෙම නැත්නම් උපදේශයක් අඩංගු පාඩයක් තමයි සූත්‍රයේ අවසාන කොටසේ සඳහන් වෙන පාඩයක් තමයි අද අපි මේ ධර්ම දේශනාවේ මාර්ගිකාව සඳහා වශයෙන් සඳහන් කරුවේ යතෝ හිකෝ භික්ඛවේ බික්ඛු තණ්හං පස්සායතනානං අත්ත ආදීනවන්ත සමුදයන්ච අත්ංගමන්ච ආදීනවන්ත නිස්සරණංච යථා භූතං පජානාති අයං ඉමේහි සබ්බේ හේව උත්තරින් පජානාති කියලා සර්වචන් වහන්සේ අර තමන් වහන්සේ ඉන්දියාවේ ඒ පහළ වෙන යුගයේ සිටියා වූ සියලුම සාසුන් වහන්සේලා ඒ වාගේම දාර්ශනිකයන් ඉතාමත් උනන්දුවේ ගවේෂණය කරමින් හිටපු මේ ප්‍රධාන ප්‍රශ්නය පිළිබඳව සර්වඥ විවරණයක් නැත්නම් සාරවත්න උත්තරයක් දීලා ආනේ උත්තරේ ලබා ගැනීමට සර්වඥතා ඥාණයම අවශ්‍ය කරන්නේ නැහැ. මෙන්න මේ ශ්‍රාවක බෝධිය ලබා ගැනීමට තමන්ට ආවේනික වූ දුක් ගෙවන් කර ශ්‍රාවක බෝධියක් නැත්නම් අරියත් ඵල සමාධියක් ලබා ගන්නට කල යුතු කොටස මොකක්ද? යතෝ කෝ භික්ඛවේ භික්ඛු ධන්නම් පස්සායතනානං සමුදයන්ත අත්ංගමං ආදීනවං නිස්සරණං යථාභූතං පජානාති. මේ අපේ ආයතන හයේ ඇහැය කනය නාසය දිවය කයය මනසය කියලා මේ හයකට ආයතන හයකට කඩනවා මේ ආයතන හය ආයතන බවටපත් වෙන්නේ මේ අභ්‍යන්තරගත කොටස ඒකට ආවින්නකෝ බාහිර කොටසත් එක්ක එකට ගැටීමේ එකට හැපීමෙන් එකට ආපාතගත වීමෙන් සාමාන්‍ය උදාහරණයක් කියනවනම් ඇහැ තිබුණට ඒකට බාහිර රූප පේන්නේ නැත්නම් කවදාකවත් ඒක ඇහැ ක්‍රියාවක් වෙන ආයතනයක්. එහෙම නැත්නම් ඒක වෙනම කණින් වෙන්ව සිට ගැනීමක් කනට විරුද්ධ වෙනස් වූ අත්දැකීමක් ලබන්න අමාරුයි. අපි අන්ධකාරයක ඉන්න වෙලාවක කිසිම මේ ආලෝකයක් නැත්නම් කොච්චර අපේ අත් හොඳ වුණත් ඒ පවතින රූප දැකගෙන මේ කනට වඩා ශ්‍රේෂ්ඨ කෘත්‍යයක් තමන්ගේ ජීවිතේ පවත්වන්න හෝ උපගන්න උපදම්මා ගන්න කරලා වෙනවා කියලා ඇහැට කරගන්න බැරුව යනවා ආලෝකයක් නැහැ ඒ නිසා බාහිර රූප නැහැ ඒතකොට ඇහැ තිබලට වැඩක් නැහැ ඒ වගේම කන තිබුණට බාහිර කිසිම ශබ්දයක් නැත්නම් ඒ කන කිසි කැවෙන්නේ නැහැ කනින් සංනිවේද එන්නේ නැහැ මම ඉන්නේ අනුතුරුදායක තැනද ආරසා තැනකද කියලා කිසිම දෙයක් මේ ශබ්ද නැත්තම් මේ අසරණ වෙන ගතියක් එනවා කන අසරණ වෙනවා ඒ වගේම නාසයට ගඳ සුවඳ නැත්තම් දිවට රස නැත්තම් කයට පහස නැත්තම් හිතට ධර්ම ධර්මායතනයට බාහිර ආරම්මන හිතවිලි නැත්තම් ඒක ක්‍රියා වෙන්නේ ඒ විතරක් නෙමෙයි අපි කොච්චර රූප තිබුණත් අන්ධ පුද්ගලයෙකුට නම් කිසිම සිටි කැවීමක් උනන්දු කරවීමක් උද්දීපනය කරලීමක් රූප වලට පමණක් කරන්නත් බෑ කොච්චර මෙහිදී වීණා ගායනය කරුවත් බීරියලියට ඇති වැඩකුත් නැහැ. හරිය බීරි නිසා. ඒ වගේ තමයි ගඳ සුවඳ දන්නේ නැති මිනිස්යාට ඒ ගඳෙන් සුවඳේ කොච්චර මේ අන්තයට ගියා කෙලවරට උච්ච පත්‍රපත් වුණත් වැඩක් නැහැ. ඒ වගේම දිවට රස තේරෙන්නේ නැති මිනිස්යාට කොච්චර රස මිහිර දුන්නත් පිටක් දුන්නත් තේරෙන්නේ නැහැ. කරවිල වැඩිච්ච පණුවට චිත්ත තේරෙන්නේ නැහැ කියන වාදේ. ඒ වගේම කායට පහස නොදැනෙන කෙනා අපි හිතුව හිතුවොත් අංශභාගය හැදිලා පළුවක් මේ පණ නැහැ. ආ මේ පුද්ගලයාට මොන තරම් පහස දුන්නත් මේ දැනෙන පැත්තේ පහස වදේට හිටිනා නොදැනෙන පැත්තේ පහස දුකට හිටිනා. ඒ වගේම තමයි හොඳට ධර්ම සංවචන වාසයෙන් පහළ ලෝක දේශනා කරත් මෝඩ මූග අන්ධබාල ජනතාවට මනසේ කිසිම උනන්දුවක් ඇති කරගන්නත් බෑ. ඒ කියන්නේ ඡන්ද පරිස කටුක වචන කතා කරත් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. අන්න ඒ වගේ මේ ආයතන 6 පවත්වනවායි කියලා කියන්නේ හැම වෙලාවෙම චක්කු ප්‍රසාදිත රූපම ඇවිල්ලා සත්තු වෙන්න ඕනේ කිසි කරෙන්න ඕනේ ඒකෙන් සංවේදන දෙන්න ඕනේ සෝත ප්‍රසාදයේට මේ ශබ්ද කියන මේ ජවය ආලෝ මේ ශක්තිය තරංගය ඇවිල්ලා වදින්න ඕනේ එනිසා මේ ශබ්ද කියන තරංගේ Javaයේ ඇහැට වැදුනට කිසි වෙනසක් නැත්තේ නෑ විශි ගුණයක් නෑ. මේම වදින්න ඕනේ. ඒකම කන්ද සුවඳ කියන එක නැහැයෙම වදින්න ඕනේ අනිත් ඉඳුරංගේ වැඩිලා වැඩන්නේ. ඒ වගේම රස කියන එක දිවේ මිස වෙන තැන් වල කනට පැණිවක් කරන්න වගේ කියලා අපි නිකන් කියයි. මේ පැණි දාන්න වගේ කියලා කියන හොඳ මිහිරි සද්දයක් ඇහෙනකොට නමුත් ඒක කියන්නේ අර කනට දීපැනි ධර්මකට කවදාකවත් මේ මේ රසය කනට ගන්න බෑ. ඒක නිකන් උපමා කතා. දිවටම දෙන්නෝ. ඒ වගේ මේ පහස දෙන එක වෙන මොනම ඉදිරියකටවත් වැඩක් නැහැ කායිකයට දෙන්නෝ. ධර්මතා කියන එක මනසටම දෙන්නෝ. ආන්නේ එක එක ඉඳුරන්ට වැඩි වැඩියෙන් රූප ශබ්ද ගන්ධ රස දෙන්න පුළුවන් ය. ඒ හැම ඉඳුරන්ය ඉඳුරන්ම වයස වෙනසක් නැතුව මේ දිගටම ප්‍රණීතව තියෙනවා කියන එක අපි හිතන්නේ බොහොම වස්කමක් කියලා. පොඩක් කියලක හොඳට ඇහැ පේනවා හොඳට විනිවිද කියවුණු පුංචි දේවල් පවා පේනවා එයාට ඇති වෙන රූප බලන්න තියෙනවා ඒ වගේම කන හොඳට වැඩ කරනවා එයාට හොඳ මිහිරි ශබ්ද අහන්න පුළුවන් ඒ වගේම නාසය බොහොම සංවේදී හොඳට ගඳ සුවඳ જાති තියෙනවා ඒ වගේම ජීව මිහිරි රසක වෙන දිවක් හොඳට රස තියෙනවා. කය නිතරම පහසෝ වෙනවා. හොඳ සුඛෝපභෝගී යාන වාහන ඉදුම් හිතුම් කොට්ට මෙට්ට තියෙනවා. ඒ වගේම හිතට ඇති වෙන්න ආහාර තියෙනවා. අපි කියන්නේ පොහසත්. නමුත් සරුවචනාංශය සඳහන් කරනවා මෙන්න මේ පොහසත්කම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබලා ඇහ කන දාහසේ දිව කය මන පිනවීම කියන එක ඒක සාමාන්‍ය ජීවි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක් පංචවෝකාර භවයක් තියෙනවා නම් එයා හැම වෙලාවෙදීම ওই වගේ දේවල් හැපි හැපි සතුටු වෙදී ඉඳයි කැමැති ඒ පුද්ගලයා නිසා කාම භෝගී පුද්ගලයෝ සැප පමණක් බලාපොරොත්තු වෙන ඇත්තෝ. නමුත් මේ ඉඳුරන් පිහිටලා තියෙන ආකාරය දිහා බලනකොට මේ ඉඳුරන් අතරත් සංඩුවක් තියෙනවා. ඇහැට කනට නාසයට දිවට කයට මනසට කියන මේ පස් දෙනා හය දෙනාම එලිමහම් පිටියකට දැම්මොත් ඇහැ තමයි හැම වෙලාවෙම අනික් කටටදී සූරව දස්සව දවස් වැඩි කාලයක් තමන්ගේ ආධිපත්‍ය පිටවගෙන ඉන්නේ. ඊගාට කන, ඊගාට නාසය, ඊගාට ජීව, ඊගාට කය. ඉතින් මේ ඔක්කොටම සමෝසේ වගේ මනසත් වරින් වර වරින් වර උරුසන නිසා මේ අත්තන්ට විවේකයේ දුන්නොත් නිදාස දුන්නොත් අභ්‍යන්තර සටනක් පටන් ගන්නවා. ඒ කියන්නේ රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ ඇති වෙන්නේ අපි හොයාගත්තට පස්සේ තාමත් බාහිර කට්ටියකින් වෙන් කරලා අපි තාප්පයක් පොදු තාප්පයක් බඳගෙන මාළිකාවක් හදාගෙන ඕක ඇතුලේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියාගෙන ඇතුලට ගියාට මේ හය දෙනා අතරක් තියෙනවා එක්කෙනෙක් ඇතුලේ ආයතන හය අතරත් හතමක් තියෙනවා. ඒ නිසා බාහිරෙන් එන සතන වැළකුණාට ඇතුළත සතනක් තියෙනවා. මේ සතනේ මට්ටම් තුනක් පෙන්වනවා සරුවත් යනවා. අනිකුත් සාස්තුන් වහන්සේලාට වැඩි විශේෂයෙන් එකක් තමයි මේ ඇහැ කන නාසය දිව කය මන කියන මේ ඉඳුරන් පිනවීම සම්බන්ධ ඇති කාම ආසාව. ඒකට කියනවා ආමිත සුඛය. ද්‍රව්‍ය අතගාලා දැකලා රස බලලා ලබන සුඛය. ඒ වගේම මේ සෑම ඉඳුරන්ම Taman දිගට පවත්වාගෙන යන්න. මේ වෙලාව රස විඳින්න ඕනේ එකක්. ඒ විතරක් නෙවෙයි දීර්ඝ කාලීනව අවුරුදු 40 පැන්නත් කණ්ණාඩි දාන්න නැතුව ඉන්න ඇස් දෙක තියෙනවනම් හොඳයි. 60 පයින්කොට 60 ඇඟිලි එන්න තියෙනකක් තියෙනවනම් හොඳයි කිය. එයා කැමති නිතරම මේ දිගටම වෙනස් නොවි පවතින්නේ. කනත් ඒ වගේ. ඒ නිසා පුංචි දෝෂයක් ආපු ගමන් ඉතින් වඩ පිළියම් යොදනවා. ඒ වගේම නාසය, කය, ජීව, මනස මේ සෑම දෙම තම තමාගේ පැවැත්ම සඳහා අනෙක් ඇත්තෝ තලාතලව හරි ජීවත් වෙන්න කැමති ගතියක් අපි නොදැනගත්තට මේක තියෙනවා. ඒක ඉස්සෙල්ලම ඇති වෙන්නේ මම අනිකාට ඉන්ට කරන්න ඕන කමක් නැති නමුත් මම පවතින්න ඕනේ කියලා මේ ආයතන කියන නමේ වචනේ මේක තමයි. ඒක දිගට පවත්වන්න ඇහ වෙනමම මේ ආයතනය පවත්වන කන නාසය ජීව කය මන යම් ආකාරයකින් මේ ආයතන Tamanට වැඩිය තව කෙනෙක් ඔලෝකන දැක්කොත් එක්ක ඒ ඔළුව උස්සන ආයතනේ මරන්න හෝ නැත්නම් පෙරදුනොත් Taman බෙල්ල හපාගෙන ඔළුව කාගෙන මැරෙන්න හෝ ඇතුළත ද්වේෂයකුත් තියෙනවා. ඒ ඒ ඉන්ද්‍රයන් එතන එතන සැප විඳින්න ගන්න ආසාව අපි කියනවා කාම තණ්හාව කියලා. ඒවා කරගෙන වැඩි කාලයක් තම තමන් පවතින තෝනේ ආසාව අපි කියනවා භව තණ්හාව කියලා. ඒකට කවුරු හරි තට්ටු කෙරුවොත් හරස් කැපුවොත් වැරදුනොත් වැරදුනොත් එක්කෝ හරක් කපන සිනාගේ පොළුව කන්න බෙල්ල කන්න නැත්නම් Tamange බෙල්ල කාගෙන මැරෙන්න මේ අස් මේ අහකන දිවනාසය තුළ විභව තණ්හාව කියලා එකක් තියෙනවා. ඒ නිසා ඔය අපි හිතුවට ඔය සබපාසුකම් තේරව ලං කරාට ඒවත් හැනසීමක් නැත්තේ නෑ. එන්න එන්න රටේ තිබුණ ප්‍රශ්න ගේ ඇතුළට ගත්තා වාගේ ඇතුළත මේ 6 දෙනා තුරත් එකිනෙකා අතර පරයාසී තියෙන්නේ තව කෙනෙක් මැඩගෙන සිටීමේ ආසාවක් ඇති වෙනවා. අර ඒක ස්වාමීන් වහන්සේ නමක් හොඳට කිච්චර හොඳ උදාහරණයක් නෙවෙයි. නමුත් මෙතෙන්දි මට මතක් වෙච්ච නිසා දැනගැනීම සඳහා මතක් කරන්නේ. ඒ සංස්කෘතිය මෙවුවා පිළිබඳව හොඳට රටේ රටක ඉඳලා ලංකාවට ඇවිල්ලා ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පස්සේ බලනකොට තේරෙනවා තනියම කුටියකට වෙලා බින්ද පාටි කරගෙන මිලමුදල් පරිහරණයෙන් තොරව දිගටම මේ හය පිළිබඳ අධ්‍යයනයේදී ඉන්නකොට සංසනාවු වරමතල කායික වේදනාවක් නිසා ඒ සමාසේ තමන්ගේ සීදී නසාගත්තා. කායික වේදනාව සීදී නසාගන්නට ගත්තේ අහිංසක ක්‍රමයක් මේ ඒවා කියලා මේගොල්ලෝ සීදී නසාගන්නට මම දන්නේ කොහොම නමුත් ඒ සමාසේ නිවෙක් ක්‍රම උත්සාහ කරලා හානි නොකරන්න උත්සාහ කරේ පොලිතින් බෑග් එකක් කරන ඔලුවට දාලා රබර් බෑන්ඩයක් දාගත්ත බෙල්ලට එතකොට ටික වෙලා කරනකොට ප්‍රස්වාස කරන වාතයමයි ආශ්වාස කරන්න වෙන්නේ ටික ටික ටික ටික කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම නිසා මේ මානසික ක්‍රියාකාරීත්වය අඩු වෙලා ඉතින් මරණය සිද්ධ වෙනවා. ඉතින් ඒ සාංශ උත්සාහ කරලා කරලා අවසාන උත්සාහයේ නැරෙන් ඉස්සලා කරපු අවසාන උත්සාහයේදී ඒ සාංශ තේරෙන්න පටන් අරගත්ත තමයි භාවනා ආරමුණකට ගියා ඉඳගත්තා. බෑග් එක දාගත්තා. ඊළඟ නිවල මේක හොඳට බලනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් මොළය ඊගාට එක එක ඉඳුරන් අර ගන්න කුලන්තිකයේ තියෙන අන්තිම මේ ඔක්සිජන් වාතය ලබා ගන්නට දඟලන හැටි. දැන් මේ සංස වේදනාදියා බලාගෙන භාවනා කරනකොට යාට පේනවලු ඒ සංස ලියන අන්තිමට ඒ එක එක ඉඳුරන් තමයි ඒ එන ඔක්සිජන් ටික අනිත් එකකට නොදී ලබා ගන්නට ඇඟ ඇතුළේම සංගුවක් පටන් ගන්නවා. ඇහැ කැමති නැහැ ඒ වෙලාවේ කන ඔක්සිජන් ලබන අවසාන මොහොතක් ජීවත් වෙනකොට ඇහැ උත්සාහ කරනවා ඇහැට පිටුවෙන් යන ලේ වල තියෙන අන්තිම ඒ මේ ඔක්සිජන් වාතය ලබා ගන්න. ඊගාට කන උත්සාහන නාසය දිව කය මන ඇතුළේ තියෙන වෙන වෙන ඉන්ද්‍රියන් හෘදේ වස්තු වකුගඩු අරමව වෙන වෙනම දඟලනවා. ඉතින් අන්තිමට මේ සටන උග්‍ර වෙනාට පස්සේ මේ ස්වාමීන් වහන්සේට ආයතරයක් සීත බය ඇති වුණා පොලිතින් බෑග් එක ගලවලා දාලා සිහියට ආවා ආවට පස්සේ අන්තිමටම ලියලා තියෙනවා මෙන්න මම අද සහත හොයාගත්තා නමුත් මට ඒකට මුණ දී ගන්න බැරි වුණා. මගේ කලකොල ගැටි නිසා මම අද නැවත හුස්ම ගත්තා. නමුත් මට අන්තිම මොහොතේ තේරෙනවා මේ එක එක ඉඳුරන් තමන්ගේ ඇතුලේ තියෙන ඉඳුරන් අනිත් එක්කන මිරිකල අනිත් එක්කන පාගගෙන හරි ගන්න හදන රණ්ඩුවක් මේක තියෙනවා. හැබැයි මම මේ තමයි අන්තිම ගමන නීගාවතරේ මම දන්නවා මෙතන මට පන්නන්න පුළුවන්. ඒ කියන්නේ මට දැක දැක දන දන මැරෙන්න පුළුවන්. කියලා ඊගාවතරේ සංසේ මේ පැත්තට පත්ලා. ඒක නෙවෙයි කතාව. ඒ ශාන්තිකේ තිබුණ අර ධර්ම දැනුම මේවා ධර්ම දැනුම නෙවෙයි කියලා කියන්න පුළුවන් සමහරු මේ සිවිදින සාගන්න මනසර්ගෙන් දැනුම ධර්ම දැනුම කියලා නොහිතන්නත් හිත තියෙනවා. නැත්නම් ලේඛනගත තොරතුරු නිසා ඕන කෙනෙකුට දැක බලා ගන්න පුළුවන්. මේ අපි එකාට කියලා කණ්ඩ දුන්නට මේක ඇතුලේ ඉන්න මේ 6 දෙනා එකාට එක නැහැ. මේක ඇතුලේ ඉන්න එකිනෙකාට රණ්ඩු කරන්න එපා වෙන්න ඕනේ නැත්තේ මොකද ඇහැට ඕරන්නේ සත්ත්ව ගන්ධ රස ස්පර්ශ නෙමෙයි රූප පමණමයි. ඒ නිසා එයා අනිත් කටේ ගන්න ඕරන්නේ ඔය එයාගේ කාරණාව කරගෙන ඉන්නවා. කන රූප ඉල්ලන්නේ නැහැ. එයා ඉල්ලන්නේ ශබ්ද විතරමයි. නාසය ඉල්ලන්නේ ගන්ධ විතරමයි. දිව ඉල්ලන්නේ රස විතරමයි. කය ඉල්ලන්නේ පහස විතරමයි. හිත ඔක්කොම අතර මත පන්ති මොනිටර් වාගේ ලොක් වෙලා ඉන්න තියෙනවා. එයාට වෙන මොනවත් අත්ෝනේ. ඉතින් අපි මේ කවනකොට පොවනකොට මම යා කියලා හිතානේ එක්කෙනෙකුට තමයි කවන්නේ එක්කෙනෙකුට තමයි රූප පෙන්වන්නේ එක්කෙනෙකුට තමයි ශබ්ද අසන්නේ නමුත් පාවිච්චි වෙන්නේ වෙන වෙනම බැංකු හයක මේ බැංකු හයේ තියෙන සම්පත්තු අනුව තමයි එක එකන මම උසස් මම උසස් කියලාගෙන ඉන්නේ මෙන්න මේ විදිහට අපි දැන නොදැන මේ හය දෙනාගෙන් කාට සැලකුවත් තම පොරක් කියලා හරි අම්බ කරගෙන කනවා හෝ දුක්පත් කියලා හිඟාගෙන කාලව හම්බ කරන කවන පොවන සෑම වෙලාවකම මේගොල්ලෝ බුද්ධි විදින්නේ සම්භාෂණය කරන්නේ ප්‍රීති ගෝසානගෙනින් රූප බලනකොට ඇහ ප්‍රීති ගෝසානකට දැන් මමයි රජා මම රූප වයනවා දැන් කනට ශබ්ද අහන්න මම ඉඩ තියන්නේ නාසයට ගඳ බලන්න මම ඉඩ තියන්නේ දිවට රස බලන්න මම ඉඩ තියන්නේ නෑ කායයට පහසල බඳ මම ඉඳ කියන්නේ මම කටත් අරගෙන රූප බලනවා. ආ නොවිදට හැම ඉඳුරෙක්ම තම තමන් ඒ කෘත්‍ය කරනකොට අනිත්‍යයන් ඔබා තබන ගතිය. සලාපෙළන ගතිය ඉතාමත්ම ප්‍රකට දෙයක් හොඳට භාවනා කරන කෙනෙකුට. ඒ නිසා එක චිත්තක්ෂණයකදී ඇති එක චිත්තක්ෂණයක මේ 6 දෙනාගෙන් එකනයි වැඩ කරන්නේ. අපි හිතාන ඉන්නවා හයම වැඩ කියලා. නමුත් සර්වඥාන්සේ අපිට උනන්දු කරනවා මේ කියන්නේ හොඳට බලන්න මේ චිත්තක්ෂණේ කවුද වැඩ කරන්නේ. දැන් මම බණ කියනවා සද්ද වගේ නිකුත් කරනවා. අනිත්‍යත්ව බණ අහන. මුතේ බණ අහනකොට සමහර ඉඳගෙන ඉන්න පහස විඳිනවා. තව සමහරු පිටින් එන කුරුළු සද්ද අහනවා. කොයි දේ කරත් බණ අහනවා නම් අනිත්‍යව කරන්න බෑ බණ ඇහිම පමණයි. පිටින් එන ශබ්ද අහනවා නම් බන අහන්න බෑ. කයේ ඉන්න ඉරියව්ව අපහසු නම් බන ඇහෙන්නේ නෑ. ඒ සිතක්ෂණ එකයි හිතේ. මේක දැන ගැනීම පවා දැනගන්න ඕනේ මේක පිළිගැනීම පවා මේ ආත්ම සංඥාව පිළිබඳ විශාල මෙතර්ජනයක් වෙනවා. ආත්ම සංඥාවේ එන්නෙම හයම හැම වෙලාවෙම දිකට වැඩ කරනවා මේ හය එකතු කරලා කෝටුමිටියක් වගේ බැඳලා පස්සේ ඔය කෝටුමිටිය තමයි මම කියන්නේ. කෝටුමිටිය තමයි ආත්මය කියන්නේ කිව්වහම මේ ඔය බොරුව, ඔය මායාව බොහෝකල් පවතින්න පුළුවන්. ඔන්න කෝතුමිතිය ලියලා බැලුවොත්. මෙතන එහෙම මමෙක් නෑ මෙතන තියෙන ඇහැ කන දිවනාසය කය මන කියන හයයි මේ හය දෙනාම තනසඳ එක ආහාර වේලකින් බෑ. ඇහැ තනසඳ පුළුවන් වෙන්නේ රූප වලින් පමණයි. අරයා සද්ද වලින්, මෙයා ගඳෙන්, මෙයා රසෙන්, මෙයා පහසෙන්, මෙයා ධර්ම වලින් කියලා බලනකොට අපි මේ උදේ ඉඳලා හැන්දා වෙනකම් මේ අති කාල සේවාවල් කරගෙන පිටරට ගිහිල්ලා හම්බ කරගෙන අම්මගේ අප්පගේ බූදලේ විකුණලා හම්බ කරගෙන පහින්දින්නේ කාටද? අපි මේ කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ? ඇත්තටම කියනවා නම් භාවනා යෝගාවචරයක් හෝ භාවනාව නොදන්න සතිපට්ඨාන නොදන්න කෙනෙක් න්‍යාය පත්‍රේවත් දන්නේ. දැන් මේ සර්වචනාංශයෙන් පෙන්වන්න හදන්නේ මහා කරුණාවෙන් කරුණා කරලා මේ ගියාත්මේ මරනවා වගේ නෙවෙයි මේ ආත්මේ සතිපට්ඨානේ ඇහුවා සත්තනම් භාවනා කළා සත්තනම් මේ සරුවචනාංශයේ දෙන මේ උපකල්පනයේ දිගේ හිතලා කාටද මේ උදේ ඉඳලා හැන්දෑවෙනකම් පහඳින්නේ අපේ සිංහල වචනෙන් කියනවා ගැඹුරු වචන බරපතල වචනක් අත වචනක් කාටද මේ කඳුරන්නේ නැත්තම් මේ අපි මේ හම්බ කරන්නේ කාටද නම්බුව එසේ කෙනෙක් ඉඳහින්නේ මටයි නම්බුව මේ ළඟ ඉන්න කෙනාට වැඩිය මම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබනවා මට ඇහැකන් ජීවනාසේ කාය මනස හොඳයි ඒ නිසා මමයි නම්බුව ලබන්නේ කියලා. මුළු ਸਰවඥාන්ති පෙන්නනවා දැන් ওই පෝරකේ ලෑල්ලක් උඩ ඉන්නේ තව පොඩ්ඩකින් ලෑල්ල ඇද්දට පස්සේ හබකේ තමයි. නිසා ඉන්නේ ලෑල්ලක් උඩ බව ඉන්න කෝෂයක් උඩ බව දැනගන්න නම් සර්වඥන්සේ සඳහන් කරනවා යතෝසකෝ බික්කෝ යතෝකෝ බික්කවේ බික්කු සම්නම් පස්සායතනානං සමුදයංච අත්ංගමංච ආදීනවංච නිස්සම්මංච පජානාති යථා භූතං පජානාති අයං ඉමේ සබ්බේ හේව උත්තරින් පජානාති කිය. මේ ලෝකේ යම් තාක් දෙකටක් මිසිදිතු. මේ ලෝකේ සදාකාලිකයි මේ මේ සුවේලවන දෙයක්ය මේ ලෝකයේ මේ මරණයෙන් හමාරයි ඔය පව් කෙරුවට බුද්ධ විදින කෙනෙක් නැතය ආදි වශයෙන් තියෙන මේ සෑම දෘෂ්ටීන් පිළිබඳව විශ්වවිද්‍යාල නැත්නම් ඒ දර්ශන විද්‍යාංශවල ඉන්න ඔක්කොම දන්න දේවල් දැනගන්නවට වැඩිය මෙන්න මේ හය දෙනාගේ දෙල්ලම දන්නවනම් ඒ දැනුම අර මුළු ලෝකෙක තියෙන දර්ශන විද්‍යාවට වැඩිය බොහෝම වටිනවා කියන එකයි සරුවත් සංසෙ පෙන්නන්නේ. ඒ මොකද මේක ගැන නොදන්න කමයි උන්නේ බාහිර වාද විවාද දෘෂ්ටි වල පැටලෙනවා කියන්නේ එකම කාසිය දෙපැත්ත. Taman ගැන මේ මොහොතේ දැන් දැන් මම මෙතන දන්නවනම් කවදාකවත් වෙන හිතකට වාද විවාද පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. වාද විවාද පිළිබඳ වාදෙකුත් නැහැ. දැන් මේ වෙලාවේ මම සබ්දයක් අහන සබ්දය අහන බව දන්නවනම් ඒ පුද්ගලයාට මම සාස්වත දිට්ඨියද මගේ සාස්තුන් වහන්සේ සාස්වත දිට්ඨියද අම්මා අප්පා සාස්වත දිට්ඨියද කියන එක අදාළ නැහැ මොකද ඒව චින්තා මේ හිත විදි දැන් මේ දකින්න බව දන්නකම හිතවිල්ලක් නෙවෙයි ප්‍රත්‍යක්ෂය ඒ නිසා සරුවත්මන්තේ සඳහන් කරනවා යතෝතකෝ බික්කවේ බික්කු ඡන්නම් පස්සායතනාන ඡන්න ඡන්නම් පස්සායතනාන කියන්නේ මේ හයක් වූ ස්පර්ශ ආයතනේ සමුදයන්ත අත්ංගමංච මේගොල්ලෝ හටගන්නේ කොහොමද? මේගොල්ලෝ තව කෙනෙකුට ඉඩ තියලා දුරින්ම දුරවන් වෙලා යන්නේ කොහොමද? අහ අනෙකුත් ඉඳුරන් තලාව බාගෙන රූප දකින්නෙක් බවට පත් වෙන්නේ කොහොමද? යම් වෙලාවක ශබ්ද ඇහිම සඳහා කන රජ වෙනකොට ඇහපත වෙන්නේ කොහොමද? ඇහ නැති කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? අත්ංගමන්ත සමුදයන්ත ඒ වගේම ආදීනවන්ත නිස්සාරණන්ත මෙන්න මේ බව නොදැන මේ රූප පෙන්වන්නට රට රාජ්‍ය වලින් යමින් විවිධාකාර පෙන්වමින් මේක ආස්වාද විඳින්න හදන එකක් අනේ මේ සඳහා ඒදල් කූඩකට වතුර පුරවන්න හදන මෝඩ තකතිරෙක් වාගේ රූප පෙන්වන්න උත්සාහ කිරීමේ තියෙන ආදීනවයි කවදාක සන්තෝෂ කරන්න බැරි එකක් තමයි. ධර්මයට ආදීනව දන්නවනම් මෙන්න මේක මෝඩ වැඩක් බව. දේනා වලිගෙන් මෝඩ ඉඳින්න හදනවා වාගේ රූප බලන්නන් අතර මම ලොක්කෙක් කියන හදනවා වගේ මෝඩකම් අතහැරලා ඒක කවදාකවත් කරන්න බැරි දෙයක් හැම දිනෙකම උත්සාහ කරන මෝඩකම මම මෙන්න මේ සතලින් මේ රංගියෙන්ම ඈත් වුණොත් මොකද කියලා ඒ නිස්සරණය දන්නවනම් සර්වඥයන් සඳහන් කරනවා ඒක ඇත්තට දැනගන්නවා මේ අහලා දන්න දැනුමක්වත් හිතලා ගන්න ගන්න මොකද නේ රූප බලන වෙලාවෙම දැක දැක දන දන මේ රූපේ මේ මගේ ඇහි වැටලා මම දැන් බලන්නෙක් බවට පත් වුණා. මේ මම බලන වෙලාවේදී මට ශබ්ද ගන්ධ රස ස්පර්ශ වැටහෙන්නේ නැහැ. ඒ වෙලාවේ මම බලන්නෙක් විතරයි. මම බලන බව දාන්න. ආන් ඔය දැනීම ප්‍රත්‍යක්ෂයි. කල්පනා කරන දෙයක්වත් ගුරු රුපිය නිසාවක් වෙන දෙයක් නෙවෙයි. ආන් ඔය ප්‍රත්‍යක්ෂය දන්නවනම් බලන වෙලාවේ බලන බව දාන්න. නැත්නම් පේන වෙලාවේ පේන බව දාන්න. නැත්නම් අහන වෙලාවේදී අහන බව දාන්න. ඇහෙන වෙලාවේදී ඇහෙන බව දාන්න. මේ ආකාරයෙන් දිත්ත සුත මුත විඤ්ඤාත කියන දුතු දේ ඇහූ දේ දිවෙන් නාසයෙන් කයෙන් ගන්න වින්දන සහ හිතෙන් ගන්න විඥාන කියන මේ හතර එන එන වෙලාවේ දන්නවනම් ලෝකේ ඉන්න ඔක්කොම අධිපතිම දාර්ශනිකයටත් වැඩිය මේ දැනුම වටිනවා කියන එකයි සර්වඥාන්ත සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ කර්මස්ථාන භාවනා අද ලෝකේ ශ්‍රේෂ්ඨම වැඩ කටයුතු වලටපත් වෙලා තියෙන්නේ ඒක කර්මස්ථාන භාවනාවේදී යෝගාවචරයා මේ වැඩ පිළිවෙලේ ලේසිම තැනින් පටන් ගන්න ගොරෝසුම තැනින් පටන් අරගෙන තමන්ගේ ඉන්ද්‍රියයන් වැඩ කරන හැටි ඉගෙන ගන්න. ඉතින් මේ ඉන්ද්‍රයන් වැඩ කරන හැටි ඉගෙන ගන්නකොට මේ වැඩ පිළිවෙලට මේ ඉගෙන ගැනීමේ කාරණාවට රූප කොටස් ඉතුරුපත් වෙනවා. අල්ලන්න මනින්ද කියන්න පුළුවන් උරු බාහිර රූප කොටාස තියෙනවා අභ්‍යන්තර වශයෙන් ඉව වෙන්කොට දැනගන්නා වූ නාම කොටාස තියෙනවා කියලා අපි ওই ගැඹුරකට කඩමු අපුඩියක් ගහන්න අත් දෙකක් නැතුව බෑයි කියලා සාමාන්‍යයෙන් මේකට කියන්නේ අපි ඒකාටක් කොච්චර හයියෙන් අනුවත් වාතයට විරුද්ධව නැත්නම් වාතයට ගහන්න හදුවර කවදාවත් සකස්කල හබ්දයක් එන්නේ නැහැ අපුඩියක් වදින්නේ නැහැ තනි යටි අපුඩිය කියලා මේකට සාමාන්‍යයෙන් ප්‍රහේලිකාවක් කියනවා අපුඩියට දෙකක් වදිනවා අත් දෙක වදිනකොට තමයි අපිට සද්දය ඇහෙන්නේ වගේ තමයි රූපයක් නැතුව ඇහැ තිබුණට වැඩක් නැහැ. ඇහැ නැතුව රූපයක් තිබුණට වැඩක් නැහැ. ඔය දෙක හැප්පෙන වෙලාවේ තමයි දැකීම නම් වූ අපුඩිය වදින්නේ. සද්ද තියෙන වෙලාවේ කන අවදීන් තියෙනවා නම් තමයි ඇහිම නම් වූ අපුඩිය වදින්නේ. ආනෝ එක දෙක එකට වදින වෙලාවේදී දැන් මම රූප බලනවා නෙවෙයි මම ශබ්ද අහනවා. මම දැන් රූප ශබ්ද නෙවෙයි මම දැන් ගන්ධ බලනවා කිය මේ දැනගන්න කාරණා වැඩපිළිවෙලේ දැනගැනීමේදී සරුවච්චන් වහන්සේ මහා කරුණාවෙන් හරියට අකුරු ඉගෙන ගන්න ළමයාට අයන්නෙන් පටන් ගන්නෑ අයන සංකීර්ණයි ඒක රයන්නෙන් පටන් අරගන්න තහනි කරගෙන එක පැත්තකට අත කරකවනවා කියලා වැලි ලෑල්ලේ නැත්තම් කළු ලෑල්ලේ නැත්තම් පෑනේ තයන් අනිත් පැත්තට කරකවනවා රයන්නේ හිල වැහිලා තියෙනවා තයන්නේ කට ඇදලා තියෙනවා එහා පැත්තට කරුවා රයන්න මේ පැත්තට කරුවා ටයර් දෙක ගලියවම රටය කියලා ලියන්නේ. එතකොට මේ ළමයා ඉගෙන ගන්න. මේ රයන්න කියන එක සංකේතයක්ද? ටයර් කියන එක සංකේතයක්ද? මේකේ ලකුණු ටික මෙහෙමය. මේකේ ලකුණු ටික මෙහෙම බෝල් ලකුණු නිසා පොඩි ළමයට හරි ලේසියි. අර ලේසි දැනින් පටන් අරගන්නේ කුංචි ලතරු මනසට මේක රසවත් වෙනවා. මේ වගේ සරුවත්යන් සඳහන් කරන නාම රූප දෙකේ අල්ලන්න කරන්න පුළුවන් හරි කොටස තමයි රූප කොටාශාන්නේ රූප කොටාශින් භාවනා පටන් අරගන්නේ. මේ නිසා මේකට කර්මස්ථාන භාවනා කියනවා. රූප ගත්තහම තවත් ඩිංගක් ගැඹුරට යන්න වෙනවා. මුළු ලෝකෙම තියෙන රූප ඔක්කොම පරමාර්ථ වශයෙන් ගත්තාම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර විතරමයි. ඕනේ නම් ඔය හතර නැද තියෙන අවකාශයක් දාගත්තට පස්සේ 5යි 100යි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මේ සේරම ඔය කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරේ එක එක හේවණලි එක එක ගුණාගුණ ආනෝය හතරෙම සරුවචනන්තේ සඳහන් කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආපෝ කොටාසය අඳුනා ගන්නට අන්තිම අමාරුයි අපි සාමාන්‍යයෙන් ආපෝ කොටාසය නියෝජනය කරන්නේ පෙන්වන්නේ වතුරේ වතුරේ තියෙන වැగిරෙන ගතිය සහ තේත ගතිය පිදු කරන ගතිය පිටි අනණ්ඩත් වතුර තමයි. වැඩි වුණොත් වැగిරෙන්නේ වතුර නිසා. ඒකේ තියෙන වතුරට තියෙන ආබන්ධන සහ පග්ඝරණ ලක්ෂණ කියලා කියන ආබන්ධන කියලා කියන්නේ අග්ගලාගුලි කරන්න වගේ පැණිවලින් වටේ තියෙන අණු අංශු එකතු කරගැනීමේ ශක්තිය තියෙනවා. ඒ වගේම වැඩි වුණොත් නහයින් හොතු ගලන්න වාගේ මේ හටෙන් කෙලවක් කරන වාගේ වැగిරෙන ගතිය මෙච්චරට වතුර වැඩි වුණා වගේ වැగిරෙන ගතිය. ඕක තමයි කියනවා අමාරුම අඳුරගන්න. වතුර දකින්න අමාරු කියන එක නෙවෙයි මේ කියන්නේ. වතුරේ තියෙන ඒ ස්වභාවික ලක්ෂණ දැනගැනීම ඉතාම අමාරුයි. ලේසිම දේ වශයෙන් පෙන්වන්නේ වායෝ ධාතුව. මොකද ඒක කම්පන චංචල නිතරම ලෙලෙන සැලෙන ගති. ඒ නිසා බුදුහාමුදුර සඳහන් කරනවා ඔබට දැනගන්න ඕන නම් මේ ස්පර්ශ ආයතන 6 මේ ස්පර්ශ ආයතන 6 ගුරුසු රූප කොටසෙන් පටන් ගන්න. රූපෝලිමුත් වායෝ ධාතුවෙන් පටන් ගන්න. ඒ නිසා ආනාපානය කියන්නේ වායෝ කොටබ්බ ධාතුව. පිම්බීම හැකිලිම කියන්නේ වායෝ පොත්හබ්බ ධාතුව. සක්මන වශයෙන් වම දකුණ වෙනස් කරනකොට වායෝ චිත්ත කිරිය වායෝ ධාතුව තමයි මේ ඉඳුරන් හොල්ලන්නේ. ආනෝක දිහා බලන ඉන්නකොට ඒ පුද්ගලයා හුස්මක් පාස ගන්න වෙලාවක මේ ඇතුල් වෙන හුස්මය මේ පිට වෙන හුස්මය කියලා දන්නවනම් යාර කල්පනා කරමින් ඉන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. සද්දා ඉන්න වෙලාවක් නැහැ. කයින් එන පහසව ඉඳ විඳ ඉන්න වෙලාවක් නැහැ. හරියට යම් වෙලාවක අපි හිතමු ආනාපානෙ හිත නිමග්න වුණයි කියලා හිත බහැගත්තයි කියලා එතකොට ඒ පුද්ගලයාට හේනයක් ගැහුවත් ගන්නකුත් නැහැ. ඒ තරම්ම ආනාපාන හිත නිමක. ඉතින් අපි හිතන මේක බොහෝම ශ්‍රේෂ්ඨ ආනාපානේ සමාධියක් කියලා. අය තිබ්බ විදිහට මේ හිතියක්. පැය ගණන් සමාධි හිතෙන්නේ නැවි ආනාපාන හිතියක්. මොකද හැමදාම ඉන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට ආනාපානෙ හිත තිබ්බාම ඔන්න සාධ්‍යයක් ඇවිල්ලා ආනාපානෙ තිබුණ තැනම හොයන්න හම් වෙන්නේ ඔන්න සද්ද දිගේ හිත දුවනවා. එතකොට යෝගාවචරය කනගාටු වෙලා නැවතත් හිත ගේනවා ආනාපානෙ කියන වායෝ පටහත ධාතුවට. නමුත් එතෙන්දි හොඳට ආධුනිකයා දන්න දෙයක් තමයි ආස්වාද ප්‍රසවාස කරගෙන ඉන්නකොට සද්දයකට හිත ගියොත් යනවත් එක්කම ආස්වාද ප්‍රසවාසය නැකෙනවා. දෙකම එකට වෙන්න විදියක් නැහැ. අපි ආනාපානය කරනකොට වේදනාවක් ආවොත් වේදනාවට හිත යනවායි කියලා කියන්නේ ආනාපානෙ හිතෙන් වැටෙනවා. හිතවිල්ලක් ආවොත් ආනාපානෙ හිතෙන් වැටෙනවා. ඒක නිසා ආරියද තෝරනවා. මම ආනාපානෙ කරන්නේ කියලා හුස්ම 10ක්වත් ගන්න හම්බුනේ නැහැ. ඔන්න හිතවිලි එනවා, ඔන්න වේදනාව එනවා, ඔන්න සද්ද එනවා ආදී වශයෙන් විවිධාකාර දේවල් මේක වුණත් හොඳට ගැඹුරු යෝගාවචරක බර මේ මේ දියුණු යෝගාවචරයක් ගත්තොත් හොඳට පේන දේ තමයි ආනාපානෙ බුද්ධි විඳිනවා නම් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයක් නැහැ. ආනාපානෙ බුද්ධි විඳිනතු රූපයක් බලමින් ඉනවනම් ඒ වෙලාව හුස්ම ගන්න බව දන්නේ නැහැ. මේ දෙකම එකවර කරන්න බෑ. ඒක තමයි පටන් ගන්න ආධුනිකයන් කියන ප්‍රශ්නේ. ඉතින් යෝගාවචරයට මතක් කරලා දෙනවා එනවා රූප ආනාපානය බලන්න ඕන නිසා ඇහැට එන රූප බලන්න නැති වෙන්නේ අත් එක්ක වහගන්නේ. කාණේන ශබ්ද වලින් බාධා නැති වෙන රොද්ද නැති තැනකට යන්න ඉගෙන ආරණ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාගාරගත. ඒ වගේම ගඳ සුවඳ පැනෙන තැනකට යන්න එපා මඳහත් වාතාශ්‍රය කියන තැනක. ඒ වගේම කටෙන් කතා කරන්න කැම කණ්ඩ යන්න එපා කතා කරුවොත් කැම කරන්න ගියොත් කවදාකවත් ආනාපානෙ හිත හිත යන්න බෑ. ඒ වගේම Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව කිසිසේත්ම වේදනාවක් නැති විදිහකට එක තැනක වෙලා ඉඳ ආන ඉන්නකොට Taman තේරෙනවා මෙන්න මේ தත්ත්ව නොදී ආධුනිකයාට ආනපන හිත තියන්න බෑ. හිත හිත කරන්න බෑ. මේකෙන්ම පේන්න තියෙනවා එකයි එක අරකට කරන්න පුළුවන් වෙන්නේ මේ ආයතන හය අතර තියෙන සංගුණය. නමුත් මෙහෙම දිගට කරගෙන කරගෙන යනකොට ආනාපානයේ තත්පර 5 10 20 30 සමහරට විනාඩි 10 15 20 එක දිගට පවත්නකොට Tamanta හොඳට සතිය එළඹ සිටි සිහිය සමාධිය ඇති වුණා නම් ආනාපානට හිත තියාගෙන ඉන්නකොට ඒ ශබ්ද ඇවිල්ලා යනවා ඒ ශබ්ද ස්ත්‍රී ශබ්දද පුරුෂ ශබ්දද වමෙන් ආවේ දකුණෙන් ආවේ කියලා සුද දක්වා විතරයි ලාංඡනේ විතරයි අතුලත් අතුලත් දේ අන්තර්ගතය දැක ගන්න බැරි වෙනවා සමාජයේ හිතවිලිත් ඇවිල්ලා යනවා ඒ හිතවිලි වල ඇමිනින්නක් නෑ ඔය හිතවිලි කෑලි කෑලි කැටි කැටි යනවා දන්වල් කුරුක් වගේ දන් වලට ඇමිනින්නේ නෑ ඒ කියන්නේ හිතවිලි වල කතාවක් නැහැ. අන්තර්ගතයක් නැහැ. ඒ වගේම සමහරට වේදනාව එනවා නිතරම පවතින වේදනාවක් ආනාපානට බාධාවක් නැතුව යනවා. ඒකට යන්තම් අර ආනාපානෙ සංයම අල්ලගෙන පුරුදු කරගන්න. පුරුදු කරනකොට ඉස්සරහට යනකොට යනකොට තේරෙනවා මෙව ඔක්කොම හැම වෙලාවෙම සිද්ධ වෙනවා එකකටයි අවධානය යොමු ඒක තමයි මතකෙ හිටින්නේ. ඒ නිසා අපි කියනවා යමක් ස්පර්ශ කළොත් පමණයි විඳින්න පුළුවන් වෙන්නේ වේදනාව ලබන්න පුළුවන්. අනිත් දේවල් මේ වෙලාවේදී මැරිලා නැහැ. තියෙනවා. නමුත් අපිට අදාළ නැහැ. ඒකට අපි අවධානය යොමු වෙලා නැහැ. අපි මානසිකාරය යොමු වෙලා නැහැ. අන්න ඒ විදිහට මානසිකාරය යොමු නොවි කිසිම දෙයකින් අපිට කර්ම රැස් වෙන්නේ නැහැ. හරි ලොකු ලාභයක් අපිට සිද්ධ වෙන්නේ භාවනා කර කර ඉන්නකොට අපිට කවුරු හරි බන්නේ. එහෙම නැත්නම් අපිට ස්තුති කරනවා. ඒ සද්දය අපිට ඇහෙනවා. නමුත් අපේ හිත ඒකට හිත යන්නේ අපේ හිත ආනාපානෙම තියෙනවනම් කවුරු මොනවා කියලා බැන්නත් කවුරු ස්තුති කළත් අපිට අලුතෙන් කෙලස් පහළ වෙන්නේ නැහැ කර්ම රස වෙන්නේ නැහැ. අපි ආනාපානයේ දිගටින් ජීීමේ කුසලයේ තියෙනවා අපට. මෙන්න මේ විදිහට මේ ආයතන හයෙන්ම ඕනම වෙලාවක පැටලෙන්න අවස්ථා තියෙනවා. නමුත් ස්පර්ශය සිද්ධ වෙන්නේ එක ආයතනක පමණයි අනිත් කිව්වා ඒ වෙලාවේදී හේව නැලි මට්ටමේදී අන්න ඕවයෙන් එන කෙලෙස් කවදාකවත් අපි වගකී යුතු නෑ චේතනා නෑ කර්ම රසෙන්නේ ඒක නිසා අපට සිදු වෙන දේ නැත්නම් අපට පේන දේ ඇහෙන දේ ගඳ දැනෙන දේ, රස දැනෙන දේ, පහස ලැබෙන දේ හිතට එන හිතවිලි කවදාකවත් කෙලස් කාණ්ඩ වැටෙන්නේ ප්‍රශ්නේ හිතින්නේ බලන දේයි, අහන දේයි, ඉව කරන දේයි, රස බලන දේයි, පහස ලබන දේයි. ඒ නිසා බැලීම සහ දැකීම අතර වෙනස යෝගාවචරයට පහු වෙනකොට පහු වෙනකොට තේරෙනවා. භාවනා කරපු නැති එකනා බලපු දෙයටයි, පේන දෙයටයි දෙකටම කනගාටු වෙනවා. යෝගාවචරය කවදාකවත් පේන දේෙන් කනගාටු වෙන්නේ බලපු දෙයට විතරයි වගේ කියන්නේ. ඒ නිසා නත්තගීත වාද්‍ය ශික්ෂාපදේ ගැන විස්තර කරනකොට කියනවා තමන් පන්සලේ ඉන්න හාමුදුර කෙනෙක් නම් ඒ පන්සල් තියෙන පෙරහැර පෙනුනට ඒකේ උඩ නැටුම් නිදුම නැටුම් වටක් නැටුම් තේරම නැදුවට සංඝයා වහන්සේගේ සීලය කැඩෙන්නේ නැහැ. නමුත් අහක යන පෙරහැර බෙල්ල හරවලා බැලුවොත් අකුසල් සිද්ධ වෙනවා. Taman යන පාරේ මොන නැටුම්, හිලා නැටුම්, අලි නැටුම්, කොටි නැටුම් නැටුවට ඒවා පෙනුනට කවදාකවත් භික්ෂුවකට පෞරුද්ද වෙන්නේ නැහැ. නමුත් අන්න අසවල් දැන නදී අලි නැටුමක් තියෙනවා, මොන නැටුමක් තියෙනවා, හිලා නැටුමක් තියෙන කියලා පියවරක් තිබ්බොත් මේක බලන්න මම යන්න ඕනේ. තියෙන තියෙන පියවරක් පාට අකුසල් සිද්ධ වෙනවා. කොටි නැටුම් බලි නැටුම් රටේ තිබුණාට පෞරුද්ද වෙන්නේ නැහැ. ඕක බලන්න ගියොත් පෙනුනට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක තේරුම් ගත්තාම යෝගාචර ජීවිතේ පුදුමාකාර පහසුවක් එන්න පටන් ගන්නවා. අපි පුදුමාකාර දුක් ගැනීමක් ගන්නෙ මේ අපිට සිදුවෙන දේවල් ගැන. මේ මොකද? කරන දේ සහ කෙරෙන දේ අතර අපි දන්නේ නැහැ වෙනස. බලන දේ සහ පේන දේ අතර අපි දන්නේ නැහැ වෙනස. ඒ නිසා අසතියෙන් ගත කරන කෙනා බලන දේෙන් වෙන වැරදිලුමුත් පස්චාත්තාප වෙනවා. පේන දේෙන් සිදුවෙන වැරදිලුමුත් පස්චාත්තාප වෙනවා. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් වැඩ කරලා කොට්ටේ ඔළුව තියාගෙන යනකොට විශාල පස්සත්තාව රාශියක් ඉතුරු වෙනවා. සතියෙන් ඉඳපේකනන් දන්නවා මම ආනාපාන කරනකොට මට නපුරු ඡන්ද හිතවිල්ලක් ආවා. නමුත් ඒක මම මොකද කරන්නේ? මම මෙහෙම කරන්නේ නෙවෙයි භාවනා කරේ ආනාපානෙ ඒක ආවට මම කියන්න ඕනේ. ඔය හිතුවාන වමනාවෙන් හිතුවනම් චේතනාපූර්වක අකුසල් සිද්ධ වෙනවා. ඉතින් කොහොමද අපි කවුරක්වත් වැරදි කාර්ය නිවැරදි කාර්ය කියලා තේරුම් කරන්නේ? එම සචේතන සහිතව කෙරුවද නැද්ද කෙරුවද කියලා ඒ මිනිස්යාවත් දන්නේ නැත්නම් මේ ශේෂ්ඨාධිකරණය කියන විනිශ්චයකාරවලු මොනවද කියන්නේද මොනවද දකින්නද රජ කෙනෙක් මොන තීන්දුවක් දෙන්නද ඒක නිසා අඩුවානි අපි අපි ගැනවත් තීන්දුව කරගන්න අපි දැනගන්න ඕන අපි කර්මයට බැඳෙන්නේ සංසාරයට බැඳෙන්නේ එහෙම නැත්නම් මේ භවයට බැඳෙන්නේ ස්පර්ශයේ සිද්ධ වුණොත් පමණයි ඒකද නොවේ නැත්නම් අපි බෙල්ල දික් කරලා බලන්නේ නැතුව පේන දේවල් කොච්චර දුර තියෙනවද මට කිව්වා කියන්න ඕනේ නැහැ. අපි වා කියන්නේ බලන දේට. ඇහෙන කොච්චර දුර තියෙනවා කියනවා අපි වට වා කියන්න ඕනේ අපි වා කියන්න ඕනේ අහන දේට. මේන්න මේ විදිහට තේරුම් ගන්නකොට සරුවචනසේ සඳහන් කරන උදේල හැන්ද වෙනුවෙත් ලෝකෙ හිතුන සෑම දෙයක්ම සත්‍යමත් වෙන්න බෑ යමක් උඹට අදාළ වුණාද යමක් උඹට ගෝචර වුණාද යමක් උඹට ස්පර්ශ වුණාද අන්නේ ස්පර්ශ ආයතන හය පිළිබඳව ඇති උනේ ඒක මෙහෙමයි නැති උනේ මෙහෙමයි මේක ආදීනව මෙහෙමයි මේක නිස්සාරණ මෙහෙමයි කියලා දන්නවනම් ඒක වැඩි දැනුමක් උත්තර උසස් දැනුමක් ලෝකේ නෑයි කියලා සරුවචනසේ සඳහන් කරනවා මම මුලින්මත් කිව්වා අපි ඉන්නේ මේ රක්මජාල සූත්‍රයේ කොහොම කොටසක් ගෙවම් කරගෙන තියෙනවා. ඒ නිසා මේ කියන කාරණාව ගැඹුරු නෑ කියලා නම් කියන්න බෑ. නමුත් මොලේ තියෙන කෙනාට ලුණු මිල් කන කෙනාට තේරෙන ඕක එක චිත්තක්ෂණයකින් වටහා ගන්න පුළුවන් කමකුත් තියෙනවා. නමුත් ඒ කියන්නේ ලොකු ධර්ම ගැඹීරත්වයක් ඇතුවත් සර්වඥාන්සේ සඳහන් කරනවා අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන ආදී වශයෙන් පස්ස පත්‍ය වේදනා කියලා ඔය ද්වාදශාකාරය එක තැනක සඳහන් කරනවා යමක් අපි විඳින්නේ ඊට කලින් ඒක ඇඟේ හැපුණොත් ස්පර්ශ වුණොත් ආපాతගත වුණොත් පමණයි ආපాతගත වෙන්නේ ස්පර්ශ වෙන්න හැපෙන්නත් හයක් දොරවල් තිබුණාට එක සැරකට එකයි වෙන්නේ ඒ නිසා කොච්චර බේරිලා දෙන්නේ කියලා බලන සතියින් ඉන්නවනේ කවුරු අපට ගුණ දාන්න හැදුවත් කෙලෙසන්න හැදුවත් අපි වට බල කියන්න ඕනේ අපි කවද කියන්න ඕනේ අපි චේතනාපූර්වක කරපු ටිකට පමණයි ඒ නිසා ධර්මයන්ට සුද්ධ සමීකරණයක් දීලා තියෙන විදකන් කියන සමීකරණය චේතනාහම් බෙස්කරේ කම්මං වදා අනිකර්ම වෙන්නේ චේතනාවමයි අචේතනිකව කවුරු කොහොම අපේ ඇඟට කුණු දාන්න හැදුවත් අපි දන්නවනම් ඒක අපි චේතනාපූර්වව කරලා නැහැ කියලා අපි බය වෙන්න ඕනේ. නමුත් මේ භාවනා නොකරන සතිය නැති ආනාපානෙ නොවඩන මේ වෙලාවේ කළ යුත්තේ මේකයි කියලා නොදන්න කෙනාට චේතනාවෙන් දුනේ නැද්ද උදේ කියලාවත් කියලා ගන්න බැහැ. ඉතින් ඒ මනුස්සයාට අර පිටේ වනේ තියෙන නීමා වාගේ සම්තුල දකින්නකොට බය වෙන්න වගේ මේ මනුස්සයා සෑම තියෙන කුණු කන්දල් මොළුවේ දාගෙන ඉතින් පස්සත්තාප වෙනවා මං වාගේ කෙනෙකුට කරන්න නැති වැඩක් නානේ මට මෙහෙම කියුණානේ මට මෙහෙම වුණානේ අනේ කොහොමද මම මේක හොදන්නේ කියලා මොන හොදන්න දෙතන රෝගයක්වත් නැහැ කෙලෙසකුත් නැහැ බය වෙන්න දෙයක්වත් නැහැ සතියෙන් හිටියා අසතියෙන් හිටපු නිසා අහල පහල යන සේරම කුණු කන්දල් අපේ ඉතින් අර බාගට හිට නඩු ආගේ බාගර තුවාලේ තියෙන අනේ තුවාල වාගේ හැම තැනම උස්සගෙන ඇවිදිනවා. තෙත් වෙච්ච පහන් කෑල්ලක් කොතන තිබ්බත් පුස්කන. ඔබ වේලලා තිබ්බොත් කොච්චර වාතයේ පොස්පීද තිබුණට මේ කැවිලා පළපදියම් වෙන්නේ නැහැ. මෙන්න මේ කෙලස් තේතමණය තමයි අපිට අඳුරා ගන්න බැරි මේවා අනුන් අපිට ගෙන දීප එකක්ද එහෙම නැත්නම් අපි මේ දන්නේ නැතුව පොහොර ගාලා වඩාගත්ත එකක්ද කිය මේ කෙලස් තේතමණය පිළිබඳව නොදන්න ඔන්නෝකේ තියෙන ගායට ඔන්නෝකෙන් ඇතිවෙන කුකුටට ඕකෙන් ඇතිවෙන වික්ෂිප්ත මනසට පමණමයි මේ වාද විවාද බලපාන්නේ. හරියට Taman කරන දේ දැනගෙන යන කෙනාට මොන වාදයක් ආවත් මොන දෘෂ්ටියක් ආවත් මොන තෘෂ්ණාවක් ආවත් සාදන්න මෙන්න මේ කොටසට මම වල කියන්න ඕනේ මේ කොටස මට කරන්න දෙයක් නැහැ. මම වල කියන්නේ නැහැ. මොකද මම මගේ චේතනා නැහැ. ඒකුත් දෙකට බ්‍රහ්මයා ආවිල කිව්වත් දිවියෝ ඇවිල්ලා කිව්වත් කවුරු ඒ කුණු කන්දල් හේතු කරන්න ගියත් ඇල පතට වැටිච්චි වතුර බිඳුවක් වාගේ නෙළුම් පතර වැටිච්ච වතුර බිඳුවක් වගේ අල්ලන්නේ මේ සර්වඥයන් සඳහන් කරනවා මම මේ භවය ගැන කතා කරන්නේ භවනෙත්‍ය නැතුව සතාගත ස්වාමීන් වහන්සේ උච්චින්න භවනෙත්තිකෝ මේ නෙළුම් පතේ වතුර වගේ නෙවෙයි තින්ත පොණ කඩදාසියට වතුර බිඳුවක් දැම්මොත් ටක් ගාලා උරනවා. ඒක අල්ලබ දාගන්න. නිලුම්බතට වැටෙන වතුර කඳුල නැත්නම් පොලිතින් බෑගයක පිටපැත්තට වැටෙන වතුර බෑගයේ කෙලසන්නේ. නිලුම්බතට වැටෙන වතුර නිලුම්බත කෙලසන්නේ. මොකද ඒකේ නෑ එහෙම ඇලෙන ගතියක්. ඒක නතර තෙතමනේ. උන්ව තෙතමනේ නැති අත්තන තමයි ওই ගාය. ඔය කැක්කුම, ඔය නැතවිල්ල, ඔය භවය පුරාම අනුන්ගේ පෞත් බාරන තමන්ගේ පෞත් බාර අරගෙන මේ මම අනුන් විනේ කැක්කුමටයි වැඩ කරන්නේ. ඉතින් කැක්කුම නම් හිතේ. ඒක සරුවටන්ට වල් කියන්නේ නැහැ. අපි වල් කියන්න ඕනෙත් නැහැ. ඒක අපිත් දැනගන්න ඕනේ අපේ දවසේ වැඩි හරියක් අපි මේ අහක යන ණය තමයි පොඩොක් වේලාගෙන කනවා කනවා කියන්නේ. ඒකට හේතුව මොකද? දවස පුරා හතියෙන්නේ නැහැ. ආනාපානිය වගේ දෙයක් දුන්නාට පස්සේ වැඩුණොයි කියලා කියන කියාත් ඒක බොරුවක් නෙවෙයි. නමුත් ඒක වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහය දෙන තාක්කල් චේතනා පූර්වක ආනාපාන වඩන්න ඕනයි කියලා දිගින් දිගට දිගින් දිගට අපි ඒ සූරකම දක්ෂකම දිනු කරනවා. ආන් ওই විදිහට මේ සෑම කෙලෙසක්ම හට ගැනීමේ ස්පර්ශ මූලය දැක්කට පස්සේ අපිට හිතෙනවා මේ භවයේදී අපිට මේ වැඩේ 130ක්වත් කොටු කරගන්න පුළුවන් කියලා. අපිට හම්බෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ වෙන ස්පර්ශය. නැත්නම් ඇහි රූප දකින්න අවස්ථා කනේ සද්ධාන අවස්ථාවනේ 120ක් 30ක්වත් දැක දැක දන දන වෙන්න පටන් අරගත්තොත් හොඳ නරක නෙවෙයි. දැක දැක දන දන වෙන්න පටන් අරගත්තොත් තේින්න පටන් ගන්නවා. අර නොදැක නොදැන වෙන ඒවා දේවල් වල වග කියන්න ඕනෙත් නෑ අදාළත් නෑ. මේ දැක දැක දන දන වෙන දේ යම් ප්‍රමාණයක් දැනගත්ත ගමන් සර්වඥාන්සේ අනිත් සාස්තුන් වහන්සේලාට විරුද්ධව මේ ශරීරෙමයි දුක් දෙන්නේ තමන් තුළමයි දුක් ගෙවීමේ මාර්ගය තියෙන්නේ ඒක සිද්ධ වෙන්නේ මේ අහකන ජීවනාසයේ කය මන කියන ආයේ ඉන්ද්‍රියමයි හැපි ළමයි ගුරුතෝරා බේසීමක් කරන්න බෑ. නිසා අපිට සිද්ධ වෙනවා අවදි භාවයක් ඇති කරගන්න. අප්‍රමාදී භාවයක් ඇති කරගන්න. ගමන මදයට ප්‍රමාදයට ලක් නොවි පොඩ්ඩක් අවදියෙන් බලන් හිටියොත් Tamange සඩින්ද්‍රයේ සිදුවෙන දේවල් මේ ඇහ බොහෝමත්ම මායාකාරී. කන ඊගාවට, නාසය ඊගාවට, දිව ඊගාවට, කය තමයි යන්තම් හරි අල්ල බලා ගන්න පුළුවන් වෙන අනුන්ට පේන්නේ. නීතියට ලක් කරන්න පුළුවන්. ඒක ඉස්සල්ලාම කායනුපස්සනාවට ඒක දාන්න. කායනුපස්සනාවත් පටිවිආපෝ තේජෝ වායෝ වලින් වායෝ ධාතුවට දාලා වරදුනාට කමන්නේ. චේතනාවක් තියාගන්න මට පුළුවන් තරම් ආස්වාද පස්සේ ප්‍රසවාස ප්‍රසවාස පස්සේ ආස්වාද කියලා දිගට එන එන ස්පර්ශය දැනගත්තා නම් ඒ පුද්ගලයා සතිමත් වෙන්න ගන්න උත්සාහයක් වෙන කෙනා ඒකට අපි ආනාපාන සති කියලා කියනවා අන්න ඒක සඳහා බුදුහාඳුරන්ගේ මතය අනුව ආචාර්යින් වහන්සේලා පෙන්නලා දීලා තියෙන්නේ මේ සතිය ඇති කරගන්න නම් හිර සංඥා පදත්තාන. ඒ ඇති කරගන්න ගන්න ඇති කරගන්න සතිය පිළිබඳව සංඥා විශ්තිර කරගන්නේ. දැන් මම මේ වෙලාවේ රූප අහනවා නෙවෙයි රූප බලනවා නෙවෙයි ශබ්ද අහනවාමයි කියලා අහනවා අහනවා කියලා ඒ සංඥා විශ්තිර කරන්න මෙනෙහි කරන්නේ. නැත්නම් ආස්වාදයේ ඇති වෙන වෙලාවේදී ආස්වාදයේ දන්නවා කියන දැනුම ස්ථාවර කරගන්න, සාහවරු කරගන්න, බලවත් කරගන්න ආස්වාදයේ ආස්වාදයේ කියලා මෙනෙහි කරන්නේ. ප්‍රසාදේ වෙලාවට ප්‍රසාදේ ප්‍රසාසි කියලා මෙනෙහි කරන්න කියනවා. මේක හරියට අපි කෝච්චියට බඩු දානකොට ඒ බඩු අහවල් තැන ගෙනියපන් කියලා ස්ටේෂන් මාස්ටර්ට කනකොට රහසින් කියලා වැඩක් නැහැ නේ. දවස බඩු ගොඩාක් බාර ගන්න ගෙනියන්නේ. නැත්නම් කෝච්චි ඩ්‍රයිවර්ට කියලා වැඩකුත් නැහැ. පෝටර්ට කියලා වැඩකුත් නැහැ. අපි බඩුවේ ලේබල් එකක් දාන්නේ. අහවල් ස්ටේෂන් මාස්ටර් බාරේ අහවලාට ලැබිය යුතුයි කියලා. එතකොට ඒ ස්ටේෂන් මාස්ටර් ඒ බඩු එතනදි බාර බාරනවා. ඒකට හරියට ලේබල් වෙලා තියෙනවා. ඊට පස්සේ එතනින් මේ තෝරලා බලලා තැපැලින් දනුම් දෙනවා. එහෙම නැතුව කනට කරලා කිව්වට අනේ මගේ බල්ටි කොහොම හරි මේ කෝච්චි අදම අම්මා ළඟට යවන්න කිය හරියන්නේ නැහැ. ඒකට හරියට එද්දස් එක ලියන්න ඕනේ ආසවල ස්ටේෂන් මාස්ටර් බාරි කියලා. ආ මේ වගේ දාන දාන බඩුවේ ලේබල් තියෙනවා කෝච්චිය පුරවලා බඩු ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ පුදේන්ද්‍ර හැන්ද වෙනකන් ගන්න මේ ස්පර්ශය. එහෙනම් තමයි සංඥා එහෙනම් මේ සංනිවේදන 100ට 20ක් දැන දැන දැක දැක වෙනවා නම් අපිට මේ කෝච්චියේ බඩුක් තෝරගන්න අමාරු වෙන්නේ දැන් වෙලා තියෙන අපි සතිපට්ඨාන වඩන්නේ නැති කෙනාගේ පැත්තෙන් බැලුවොත් කොච්චර එනවද කොච්චර යනවද කියලා දාන්නේ මේක වෙනද හාස්‍ය ජනක නැත්තම් හිත රිදෙන නැත්තම් හිත වදින කතාවක් කරපු එක මම ලෞකික දවසක් කියුවා ඒ මනුස්සයා මේ අද ලෝකේ තියෙන මේ සංකරතාවලේ තාම සරල ක්‍රම වලින් අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකුත් භවය පිළිබඳ අවබෝධයකුත් ලබා ගැනීම පිණිසද Hindu මතයකට අනුව කියනවා මෙහෙම. නැතිනම් අවුරුදු 120ක් හෝ 100ක් විතර ජීවත් වෙන මිනිසෙකුට උප්පත්තියේදී ආගේ ධාතිකය හම්බ වෙනවා කියලා ආස්වාද ප්‍රසවාස කෝටි 13ක්. ඒ කෝටි 13 ඉක්මනට ඉක්මනට ගත්තොත් කලින් මැරලා යනවා. හිමීට නිවිහනෙල හුස්ම ගත්තොත් අවුරුදු 100 හමාර ඉන්න පුළුවන්. ඇදුමක් ඇවිල්ලාම ගන්න බැරි වුණොත් ඉවරයි. ඉතින් මේ ගන්න හුස්ම දැන් මේ යන්නේ 1. දැන් මේ යන්නේ 2. දැන් මේ යන්නේ 3 කියලා අපි ගණන් කරමින් හරියට යනවනම් අපිට එක හුස්මක් අහක ගියා කියන්න බෑ අපිට පූර්ණ කාණ ජීවිතයක් ලැබෙනවා. ඒසම වචනෙත් මතක් කරනවා හුස්ම ගන්නකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. ඇත්තම සර්වචනස් මෙනෙහි කිරීමක් නෙවෙයි මේ ආචාර්යවරු අපිට දීපු උපක්‍රමය. පිට වෙනකොට පිට වෙනවා, ඇතුල් වෙනවා. එහෙනම් අපි ගත්ත හුස්ම ගන්න දානවා. ඒ පුදුල සඳහන් කරනවා මෙහෙම තියා හුස්ම දැක දැක දැන ගැනීම වටිනා දෙයක් බවවත් දන්නේ ලෝක ජනගහනයේ 100ට කීයද එහෙම උත්සාහ කරත් මම ගන්න හුස්මක් පාස දැක දැක දැන දැන ගන්න උත්සාහ කරත් ලෝකයේ ඉන්න අපි අපි ඉන්නේ කී වෙනි කෝටියද කියලාවත් දැන් දන්නේ නැහැ කෝටි කීයක් උස්මරන් තියනවද දැන් ඉන්නේ කීවෙනි කෝටියද කියලාවත් දන්නේ නැතුව අපි අනුන්ගේ දිග පළ ඉගෙන ගන්න. ලෝකයේ උණුසුම වැඩි වීම පිළිබඳ අපි සම්මන්ත්‍රණ පවත්වනවා. ලෝකයේ ජීවැල් ඉහළට පහළට යනවා වෙනස් වෙනවා කියලා ඉස්සත් බඳගෙන අඬනවා. නමුත් Tamange හුස්ම ගන්නවත් දන්නේ. ඒකෙන් මෙහෙව් තකතිරු අම්මන මරි මෝඩ ජනතාවකට පරිසර වේදකින් ඇති වැඩේ මොකද්ද ඉතිහාසයෙන් ඇති වැඩේ මොකද්ද භූගෝලයෙන් ඇති වැඩේ මොකද්ද Tamange හුස්මවත් දන්නේ. ඒක අපි නැවතත් ගිහිල්ලා ඒ ඉතිහාස භූගෝලය පිළිබඳ විචාරකම් ලැබනවට වැඩිය මම මේ කරන හුස්ම ගන්න එකයි මම මේ කරන හුස්ම හිතක පිට කරන එකයි කිව්වාම කි වටිනාකම කොච්චරද කියලා හිතා අපි දවසක් පැය පැයක් භාවනා කරනවා ඒ පැයේ එක විනාඩි 5ක ගන්න ගන්න හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කළොත් අපි කියන එක තත්පරයකට එක නෙමෙයි කිරීමක් කරන්න පුළුවන් වුණා විනාඩියක් යනකොට අපි 60 සැරයක් ගන්න දේ කරන දේ දාන විනාඩි 5 යනකොට 300 වතාවක් අපි ජීවිතේට ඉස්සලාම මේ මම හුස්ම ගත්තා මේ පිට කරා කියලා 300 වතාවක් දන්නවනම් මේ සේරම දඹරත්තරන් වලටත් වැඩිය වටින ප්‍රත්‍යක්ෂනේ භාවනාවනේ ඉනිමිට වැඩි කරන්න මේක අවශ්‍යයි දිගින් දිගට දිගින් දිගට අර ස්ථිර සංඥාවක් ඇති කරගත්තා නම් වෙන වෙන ස්පර්ශය මත අපිට මේක ලබුණ ලැබෙන්නේ සල්ලි හම් වෙන්නේ එහෙම නැත්නම් පොලියක් හම් වෙන්නේ කවුරුත් ඉසත කාලා හොඳයි කියන්නේත් නැහැ. නමුත් මේ වෙනකොට අපි කරන්නේ මොකද්ද කියලා බලුවොත් මොන්න තරම් අනුන්ගේ න්‍යාය පත්‍රයකට වැඩ කිරීමක්ද මදයක්ද ප්‍රමාදයක්ද කියලා බලනකොට මේ සරුවචනාන්ත මේ සෝපාක දරුවටත් බිම්බිසාර රජුරවන්ටත් සුද්ධෝදන රජුට හේරටම කිවි අප්‍රමාද වෙන්නේ රූප බලනවා නම් රූප බලන බව දැනගන්න. ගඳ අහනවා නම් බලනවා ගඳ බලන බව දැනගන්න. ශබ්ද අහනවා ශබ්ද බව දැනගන්න. ආස්වාද කරනවා ආස්වාද බව දැනගන්න ආදී වශයෙන් අර ඉෂ්ඨ සංඥාව තිබ්බනම් ඒ ඉෂ්ඨ සංඥාව අනුව පැහැදිලිවම Taman දැන් මේ කරන්නේ ඇහැ අනුවද කන අනුවද නාසයද දිවද කයද මනද පටවිද ආපද තේජවල වායවද කියලා ටික කාලයක් යනකොට පිටි කඩේක මිනිස්සු කුදේ ඉඳලා හැන්දානකම් ගණන් තියාගත්තාම පොත් බැදීම ඉගෙන ගන්නේ. අද මට කොච්චර ලාභද නැද්ද කියලා නැත්තම් බෙච්ච කඩේ කවදාකවත් දන්නේ නැහනේ. ආන්නේ වගේ පොත් ලැබීමක් අපේ සිද්ධ වෙන්න පටන් ගන්න අපි ජීවිතේ කෝටියක දැන් ඉන්නේ. තව කෝටි කීයක් හුස්ම ගන්න තියෙනවද කියලා හරි දැනගන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝ ඉතින් මොකද කරලා දෙන්න පුළුවන්? දුහාරුවන තරම් කියන්නේ. උන්වහන්සේ පාර පෙන්නලා දීලා තියෙනවා යතෝ යතෝ කෝ බික්ක වේ බික්කු චන්නම් පස්සායතනන මේ එතන එතන ඇති වෙන ඇති වෙන ආස්වාද ප්‍රසවාස ඇහිම් දැකීම් ගැඳි බැලීම ආදී දේවල් එතන එතන දන්නවනම් මෙන්න මේක හටගත්තේ ආස්වාදයේ හටගත්තේ ප්‍රසවාසයේ තියෙන දැනක වෙන්න බෑ. ආස්වාදයේ හටගත්තේ ශබ්ද තියෙන දැනක වෙන්න බෑ. ආස්වාද හටගත්තේ හිතවිලි තියෙන තැනකගෙන එව්වා යට යනවා ආස්වාදේ මතුවෙනවා කියලා ආස්වාදේ ඇතිවීම දැනගන්න. ප්‍රස්වාසයේ මතුවෙන හෝ ධර්මයක් වේදනාවක් පිළිලක් නැතිවීමෙන් ප්‍රස්වාසයේ මිය ගියා පරිලෝකියා නැති වුණා ඔන්න මේ මේ සමුදය සංගමේ දරගන්න ඊට පස්සේ දැනගන්න මේවා පවත්වාගෙන යන්න බැරි මේ රූප බලන ආසාවල්, ගඳ බලන ආසාවල්, නැගිටලා ගිහලා වැසිලි කරන තියෙන ආසාවල්, අතුතියක් බොන තියෙන ආසාවල් නිසා අපේ ලෝකෙ කොච්චර ආදීනව සහිතද? අපිට ඕන දේ ටිකක්වත් කරගෙන යන්න බෑ. නමුත් මේක දිගට දිගට කරනකොට ටිකක් දුනාසේ කුඩ අල්පෝ ගෙඩිය පිටියගේ ආනාපාන පිටින වෙලාවක් එනකොට තේනවා හා අවදා හරි මෙහෙම කරලා මට ඉන්න පුළුවන් වෙයි කියලා යම් කිසි නිසක ශක්තියක් හිතේ ඉන්න පටන් ගන්නවා. මේ එකක්වත් කාගවත් ගුණ නෙවෙයි Tamangeම. හැබැයි මේවා කියලා දුන්න ගුණේ බුදුහාමුදුරුවෝ ගාව තියෙනවා. මේවා ගැබ්බෙච්ච ධර්මයේ ගුණ තියෙනවා. මේවා රසගෙන ඉන සංඝයා තුළ තියෙන නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. Taman දන්නවනම් මේකේ මේ සමුදේ මෙහෙම හටගන්න මෙහෙම නැති මෙහෙමයි කියලා වෙන මොනම උපකරණයක්වත් වෙන මොනම ධර්මයක්වත් තමයි පංචස්කන්ධයේ තියෙන ධර්ම ඇති. අපි හිතමු ආස්වාදේ හුස්ම ගැනීම ඇතිවීම කිය හුස්ම ගැනීම ඇතිවීම කියලා කියන අනිත් දේවල් වල නැතිවීම තමයි. වෙන දෙයක් ආවම හුස්ම ගැනීම නැති වෙනවා. පොල්ටික් අපාලනොට මේ පැත්ත බලනකොට අර පැත්ත උඩ යනවා අර පැත්ත ආවම මේ පැත්ත උඩ යනවා වගේ මතුවීම කියලා කියන්නේ ලෝකෙ මතුවෙච්ච එක නෙවෙයි අපේ හිතේ අපේ ඇහට අපේ නාසයට ඇවිල්ලා හැප්පෙන්න පටන් ගන්න තැන පමණයි. මුතු ආසල්පසා කියන වාතේ ලෝකෙන් නැතිලා ගියාවත් මොකක්වත් වෙන්නේ නැහැ. මේක සම්බන්ධයෙන් උපමාවක් කියනවා. මේ පරණ පොල්ලතු හාලවල වල පොල්ලතු දිරලා ආලෝකයේ ඉරේලිය වැටුනොත් එහෙම ඒ ඉරේලිය වැටෙන හදම්බේ හරහා දුමක් හරි දූවිල්ලක් හරි ගියොත් ඒ වැටෙන ආලෝක කදම්බේ හරහා යන දුම දූවිල්ල අංශු හොඳට පේනවා. දුමක් දූවිල්ලක් නැතුව වාතේ පිසිදුන එතන ආලෝකයක් තියෙන බව දැනගන්න හම්බ වෙන්නේ නැහැ. මුඛා කරි එතන හරහා යන්න ඕනේ අර ආලෝකයට වැදිලා ආලෝකෙ පෙන්වන්න. එහෙම නැත්නම් ආලෝකයක් ඇතුළත තියෙන බව දන්නේ. ආලෝකයට නෑ ආලෝකේ ප්‍රකාශ කිරීමේ ශක්තියක්. ආලෝකේ ප්‍රකාශ වෙන්න නම් ඒක මොකේක හරි වදින්න ඕනේ. නැත්නම් වදින දෙයක් තියෙන්න ඕනේ. ආකාශයේ මේ චන්ද්‍රිකාවක් යනකොට හඳ තියෙනකොට සූර්ය ආලෝකය වැටලා ඕක දිලිහෙනවා. ඒ හොඳට පේනවා චන්ද්‍රය නැතත් අහසේ ආලෝකයේ තියෙන එක වදින්න දිදුලන්න දෙයක් නැත්නම් ආකාශය දෙන්නේ අන්ධකාරයට වගේ. ඒ වගේ තමයි හැම වෙලාවෙම මේ ලෝකේ රූප වලින් පිරලා තියෙන කොයි වෙලාවෙද ඒක ඇවිල්ලා මගේ ඇහි වදින්නේ අන්න එතනදී මම බලන්නේ බවටපත් වෙනවා ඒ රූපේ මට පේනවා නමුත් එතකොට නොකිය කියවෙනවා කොච්චර මේ වෙලාවේ ශබ්ද තිබ්බත් උඹට ඇහෙන්නේත් නෑ උඹ බීරි කියලා කොච්චර ගඳ තිබුණත් උඹට බලන්නත් බෑ ඒ ගඳ වලින් ඇති ගඳ වලින් ඇති වටිනාකමකුත් නෑ ආන ওই ටික දැනගත්තා නම් එතන එතන අපි ඇපදිලා එතන එතන බලන්නේ කිපදිලා ඊගාජිත්තක්ෂණේ අහන්නේ පාටපත් වෙනවා. ඊගාජිත්තක්ෂණේ ගඳ බලන්නේ පාටපත් වෙනවා විදියට අපි කොච්චර වෙස්තර යනවා. අපේ ආශාවල් වල විචිත්‍රත්වය ඇති තාක් අපි කොච්චර ශීඝ්‍ර වෙනස් වෙනවද? නමුත් අපි කියන බැලුවෙත් මම ගැලියෙත් යන්න බැලුවෙත් මම රස බැලුවෙත් මම පහස බැලුවෙත් මම කිය අපි ඔක්කොම එක පොතේ ලියන්න පටන් අරගත්තට පස්සේ ගන්න දෙන්නේ. ආත්මයක් ඇති. ඔක ලියලා බැලුවොත් බලන එක නෙවෙයි අහන්නේ. අහපු එක නෙවෙයි ගන්න බලන්නේ. ගන්න බලපු එක නෙවෙයි රස බලන්නේ. ඒව හරියට අර ආලෝක කදම්බයක් හරහා යන පුංචි පුංචි අණු අංශු දූවිලි අංශු එතන ආලෝකයේ කියන බව පෙන්වාට ආලෝකේ නිකම් ප්‍රකාශ වෙන්නේ අර හරහා තියෙන කෙලෙස් නිසාම තමයි දූවිලි නිසා වාතයේ තියෙන කුණු නිසාම තමයි එතන ආලෝකේ පෙන්වන්නේ. ඒ වගේ තමයි අපි යම් තැනක සංනාමාන දික් වලින් මොනවා කරත් ඔය ගඳ ගහනවා ගහනවා ගහනවා. එක්ක කාන්තේ වශයෙන් කෙලෙසන නැත්නම් පරිඋත්ථාන කෙලෙසන නැත්නම් පීතික්කම වශයෙන් කෙලෙසන. එතකොට කාට හරි වදයක්ම තමයි. පීතික්කම වුණොත් නම් පොලිසිය යන්න වෙනවා හිරේ යන්න වෙනවා රිමාන්ඩ් එකට යන්න වෙනවා. එතකොට නයි ඉතින් නඩුනේ. නමුත් පරිඋත්ථාන වුණාට කාටවත් තේනම Taman දන්නවා දැන් හිත තියෙන පීඩාවක්. ආනපාන කරන්නත් බෑ හිතේ හිතවිලි ශබ්ද දෙකම වැඩි. නැත්තම් ද්වේෂය වැඩි නැත්තම් ආදී වශයෙන්. නමුත් මේ දෙකම සර්වඥාන්සේ ලෝකේ පහළ වෙන දේශල ආස්මාත්ලා දැකලා ඔය යටපත් කරාම රුහුදක සිල්වන්ත හිටියා. සමහරු මේ හිතේ පැනෙන කාමච්ඡන්ද ව්‍යාපාද තුනී කරා. නමුත් කවුරක් අතීත වෙනවොත් යටින් මේ ප්‍රපංච කරන තණ්හා මාන දිට්ඨි කියලා වෙනම තෙතමනියක් තියෙනවා. ඔය තෙතමනිය තියෙන තා දැන් මේ සාන්ත දාන්ත තීන්ත කුඹුව වගේ සාන්ත වෙලා හිතර තව චිත්තක්ෂණයකින් යකෙක් ප්‍රේතෙක් භූතෙක් වෙන්න පුළුවන්. ඒතර අධියම තියෙන කෙලෙස් තමයි නතර කරගෙන නැතුව අපි ධ්‍යාන වලට සමවදිනවා භ්‍රම ලෝකෙට ගියත් නැත්නම් මේ භ්‍රම වාද කෙරුවත් අහු වෙනවා අහු වෙනවා. ඉතින් යටින් කියන මේ භවනේ කියනම් වූ තණ්හාමාන දිට්ඨි කියන මේ තුනයි. නැත්නම් මේ එහෙව් ගතිය මකන අර ආලෝක කදම්බේ කෙලසෙන දූවිලි අංශ ටික නැති කරන තාක්කල් කවදාකවත් භ්‍රම ජාලයෙන් ගැලවෙන්න බෑ. කරුවත් තමයි සඳහන් කරනවා පුංචි මේ මාළු අයිනකට නැත්නම් විලකට වීසි දලක් විසි කරපු කේවත්තේ මාළුකාරේ දැල අකුරනකොට අරකේ දැල් ඇහි වලට වැඩිය පුංචි සෑම සතෙක්ම කොටු වෙනවා. කොටු වුණාට පස්සේ නටන්න ගන්න. කොච්චර නැටුවක්. දැලට කොටුයි. ඒ වගේ යම් කිසි කෙනෙක්ගේ හිතේ සන්නාමාන දිට්ඨි කියන මේ ප්‍රපංච කරන ධර්ම ධම්මේතාවය ඇති කරන ධර්මයේ භවණෙච්චි ඇති කරන ධර්ම තියෙන තාකල් කුෂ්ඨ රෝගයේ ආභරණලා කලකව සරසුවාට කවදාකවත් අලංකාරයක් දෙන්නේ නැතුව වගේ කවදාකවත් අපිට කෙලෙස් නැතේ කියලා නික්ලේශීය කියලා කියාගන්න පුළුවන් කමක් නැහැ. එයත් මොන වාදයක් කෙරුවත් උන්වයි කියන විපන්දිත පරිතහිත මේව. හිතේ තියෙන විස්පන්දනයමයි ඒගොල්ලෝ පෙන්නේ ත්‍රස්ත භාවයයි ඔය පෙන්වන්නේ. විශාල වාදවලින් පෙන්වන්නේ තම තමන් සැලෙන බව. තමන්ගේ හිතේ එකලාශයක් නැතිවා. මොකද හේතුව අර අදීයෙන්ම තියෙන කෙලෙස් එකමනේ හිඳලා නැහැ. කිසිම කෙනෙක් සර්වඥාන්සේ තාත්තේ ඔබ හිඳවන්න පුළුවන් කියලා වචනයක්වත් කියලා නැහැ. ඒ තරම්ම සියුම්. ඉතින් යම් කිසි කෙනෙක් අර පරිවර්තන කෙලෙස් වීතික්‍රම කෙලෙස් සංසිඳවලා මේ සර්වඥාන්සේ පෙන්න පුතාලට අදීයතම හිත දාලා මේ එක එක ඇහිමක දැකීමක තියෙන මේ තණ්හා මාන පිටි දැක ගන්න පුළුවන් වුණොත් අනේ එදාට ඔන්න හරුවචනාංශ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. මේ බුද්ධ ධර්මයේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ඔය පොඩි දාන දෙවි හොල්ලන පෙරහැර යන කට්ටියට පොඩ්ඩක් නතර වෙන්න වෙනවා. අනුන්ට රූප පෙන්වන්න හදන ඇත්තෝ අනුන්ට ශබ්ද අස්සන්න හදන ඇත්තෝ අනුන්ට ගන්ධ පස රහස පහස දෙන්න හදන ඇත්තෝ මොනවද මේ දෙන්නේ කවුද මේ කන ගන්න හදන්නේ මේක දිහා බලනකොට හරුවත් යන සඳහන් කරනවා දැලට අහුවෙච්ච මාළු නටන එක නම් ස්වභාවයි නමුත් එකෙකුටවත් ගැළවුමක් නැහැ මං ගැන කිව්වොත් උන්වහන්සේ සඳහන් කරනවා උච්චින්න භවනිත්ත භවනිත්තිකෝ වික්‍රේ තථාගතස්ස කායෝ තිත්තති සර්වඥාන්සේගේ මේ ශ්‍රී කායය පවතින්නේ භවනිත්‍ය ගලවලක් ඒක පෙන්වන්නේ යාවත කායෝ තත්තස්සති සාවන දක්කිවිති දේව මනුස්සා. යම් තාක් මගේ මේ කය තියෙනවා නම් ඒ මිනිසුන් මේක දකි. කායස වේදා උද්දන් ජීවිත පරිආදාන නතං සක්කිත දේවල් මනුස්සා මේක මේ කය පිටලා ගියාට පස්සේ ආයෙ කතා කරනවා තේහිතිය කියලා උණගක්වත් මේක ඉතුරු වෙන්නේ දුඟෝ දෙනෙක් මේ ධාතු වන්දනාවේ ගිහිල්ලා බුදුහාමරගේ හේත ධාතු දැක්කයි කිව්වහම ඔළුව පොළවේ කාගා වදිනවා සුවන්නලියයි ද්‍රෝණයක් ධාතුන් වාගේ තියෙනවා කියලා පයින් යනවා බුදුහාමරගේ ධර්ම ධාතුව දැක්කානම් නැත්නම් මේ ධර්ම ධාතු තේසි බලන් ගන්නකොට ධම්ම තේසිය දක්වාන විවාහෝ වලින් දැනන කොහොමවත් යන්න ඕන කමන්නේ තමන් හුස්ම ගන්න වෙලාවට හුස්ම ගන්න බව දන්නවනේ ඒක තමයි බුදුහාමරණ කන්ටේ ලොකුම ගෞරවය හුස්ම පිට කරන වෙලාවට පිට කරන බව දන්නවනම් ඒක තමයි බුදුහාමුදුරු කියන මට කරන් තියෙන ලොකුම ගෞරවය. ඒක පැත්තක දීලා පොති බැඳගෙන සම්පතිව යන්තයි. හරක වඳින්නයි මේක වඳින්න කියන එක. අකුසල් නම් නෙවෙයි හොඳ වැඩ. මොකද ජාලය ඇතුලේ තමයි මේ උඩන් අපේ හතන්නේ කියන එකයි සරුවත් සංසේ දේශනා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ ඒ වයින් දැන් ගැලවිලා උන්වහන්සේ කියන අනික් පැත්තම ධෛර්යමත් වෙලා ඒත් සිල්වන්තයිනේ පරිඋත්සාහ කෙලෙස් නැති කරන්න උත්සාහ කරනවා. පරිමල සමාධි භාවනා කළා හිත තැම්පත් වෙනවනේ. එතකොට සීලෙන් ඒතිකම කෙලෙස් සංසිඳවලා අර වගේ පරිඋත්සාහ කෙලෙස් සංසිඳුත් මතක තියාගන්න භාවයෙන් භාවයට නොයන්න භවනීත්‍ය කපන්න නම් සෑම ඇහිමක දැකීමක ඇත්තා වූ මේ තණ්හා ඇති කරන ගතිය, මාන ඇති කරන ගතිය, දිත්‍ය ඇති කරන ගතිය. විශේෂයෙන් මේ භ්‍රමජාල සඳහන් කරන දිත්‍ය ඇති කරන ගතිය තමන්ම දැක්කොත් මිස කවදාක සංසිදෙන්නේ නැහැ. ඒක දකින්න පුළුවන් තමන්මයි ඒ සඳහා දිත්‍ය තියෙන්නමත් ඕන. සුද්ධියාවයි කියලා බය වෙන්න දෙයක් නැහැ. නමුත් ඒක දැක්කනම් බුදුන් දැක්කට වැඩිය වටිනවා. ධර්මයේ දැක්කට වැඩිය වටිනවා. සංඥාලයක් අත වැටිවයි. ඉතින් ඊළඟ දරුවත්යන්ති කියන්නේ ඒ සඳහා කල යුත්තේ මොකද්ද මේ ස්පර්ශ ආයතන ඇති වෙන තියෙන ස්ථානේ බල බල ඉන්නවනම් පුදුමාකාර පුදුන් දැක නිවන් දැකීමේ ශක්තියක් තියෙනවා. අර විශාල 33ක් ධර්ම දේශනාවල සඳහන් කරපු ඒ සේරම දෘෂ්ටි ජාල දැනගන්තේ දැනගත්තත් එකයි නැතත් එකයි. කල යුත්ත මොකද්ද? ඒ ඒ චිත්තක්ෂණේ අහන වෙලාවේදී අහන බව, දකින වෙලාවේ දකින බව, ආස්වාදලා ආස්වාද බව ප්‍රසවාසනා ප්‍රසවාස බව ධක්මනේ වම වම බව දකුණු ලකුණු බව මෙනෙහි කරමින් යන්න පුළුවන් නම් අර තේරම දෘෂ්ටිආල කපන්න පුළුවන් හරියට අඹ වල්ලකට අඹ පොදියකට නැත්තට ඊ කලින් ගැලුවොත් පොදිය පිටින් කඩාන වැටෙනවා කියලා කරුවතයි සඳහන් කරනවා. එක එක දෙයට විදිහ දෙන්න ඕනේ ස්පර්ශාතන හයට ගැහුවා නම් තේරම වැටෙනවා. ඒ නිසා අපි අද ඉන්නේ අවුරුදු 2550 පරණ වෙච්ච සාසනයක රමදිවෙන් හැතම 1000 ගානක ඈත කියලා අපිට හිතන්න දෙයක් නැහැ. ධර්මය අවබෝධ කරාන අපි දරස්න ජේතවනාරාමයේ අරුවචනවාසී ඉන්නා වාගේ ඒ ධර්මකේද ලබා ගන්න පුළුවන්. ඉතින් අපි අද මේ 33 වෙනි දේශනාව සමාර කරන්නේ ප්‍රඥාල සූත්‍රය සමාර කරන්නේ අදිස්ථාන කරගනිමු. අපි මේ රකින්න සීලය නිසා අපි මේ වරින් වර හරින සමාධිය නිසා අපිට මේ අඩියෙම තියෙන ආ උතන්නාමාන දෙච්චි අනුන්ගේ දේවල් නෙවෙයි තමන්ගේ දේවල් දැක්කම මේ ශක්තිය පහළ වේවා පහළ වෙලා සර්වඥාන්සේ කරපු ආදාසය අනුව ධර්මයේ පින්නන හැටියට සංඥාවාන්තේ පින්නන පින්නනම හැටියට භවයේ පිළිබඳව ඇති සංසාර බය දැකලා අනේ අපිට එතන එතනේ චිත්තක්ෂණේ පහළ වෙන භවණීත්‍ය කපල මේ ජීවිතය ඇතුළතදීම සෝවාන්සක දාගාමී අනාගාමී අරියත්තන මග වැඩ පිළිවෙලේ සම්පූර්ණ උච්චින බහමූලක தത്വෙට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම පත් වෙන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම විශේෂණසි මුදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරන බලාපොරොත්තු වෙනවා සැනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා